ශ්‍රද්ධාවෙන් බෞද්ධ ආරෝප වාහිනිය සදැහැති ඔබ වෙත ගෙනෙන නවම වූ වැඩසටහන ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ අපි සෝදානම් වන්නේ අද දවසට නියමිත වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට කාලාන්තරයක පටන් බෞද්ධ ආරෝප වාහිනියෙන් ඔබ මේ වේලාවට නිවන් මඟ ධර්ම දේශනාව හා ඒකාත්මික වුණා. ඉතින් ඒ ධර්ම දේශනා මාලාවෙන් අනතුරුව අපේ ගෞරවනීය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව નિවර්දිම වෙනසක් උදෙසා වෙනුයි මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාව අපි ආරම්භ කළේ. ඉතින් ඒ යටතේ මේ සතිය පුරාවටම ඔබ ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගන්නට එතුණා සති සම්පජඤ්ඤය පිළිබඳව එහෙම නැත්නම් මේ සිහි නුවණ පිළිබඳව. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ අසුරින් ධර්ම දේශනාවක් පවත්වවලා ඒ වගේම අපේ පූජනීය මහාචාර්ය අත්ංගනේ රත්නපාල නාහිමිපාණන් වහන්සේ සමගින් සාකච්ඡාව ඊයේ දවසේදී ඔබ ශ්‍රවණය කළා. ඉතින් අද අපි එහි තවත් දිගුවක් ලෙසින් සූදානම් වන්නේ මෙය සති සම්පජඤ්ඤ ප්‍රගුණ කරන විට මතුවන ගැටලු කිහිපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඒ අවුල් වියවුල් ලෙහා ගන්නට ඒවාට විසඳුම් ලබා ගන්නටයි අපි දැන් අද දවසේදී සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා වෙන්න අදත් අප සැම කෙරෙමේ සිටින් මේ සභාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදුනාද නම්වා පිළිගනිමු. සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ අපි දැන් සිහිපත් කළා තත්ත්වේක්ෂාවට සහන් මාලාවේ දෙවන සතිය මේ ගතවන්නේ අපේ ස්වාමීන් වහන්සේ සිහි නුවණ පිළිබඳවයි අපව දැනුවත් කරමින් සිටින්නේ ඊයේ දවසේදී අපේ අත්ංගනි රතනපාලන අහිපාන මහසේ සමගින් ඔබ වහන්සේ හරවත් සාකච්ඡාවක් අපේ සදහැරි දායකයන් වෙනුවෙන් ගෙනාව. අපේ හඳුරන්නේ අපි දැන් සාකච්ඡාවට යොමු වෙමින් මා පළමුවෙන්ම කැමති ඔබ වහන්සේගෙන් දැන කියාගන්නට මේ සිහිය හා නුවණ කියන වචන දෙකේ වෙනසක් තියෙනවා අපි හඳුනන්නේ සිහිය කියන්නේ මොකක්ද නෝන කියන්නේ මොකක්ද මේ දෙක ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේ දෙකම සමානයි නොවේද කියලා ඒ පිළිබඳව අපි හැමෝටම අපි පැහැදිලි කරගත්තොත් අපි හැමදිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ පිළිබඳව අපි යම් ආකාරයකට සාකච්ඡා කරා මේ හැමදිනාටම ඇති වෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරද්දී මේක නැවත අවධාරණය කරගන්න ඕනේ එකම කරුණ නැවත නැවත අපි එක සතියක කතා කරනවා. ඒ කතා කරන්න හේතුව මේ අපි දන්නවා ධර්ම කරුණු අහගෙන ඉන්නවා අපි ප්‍රායෝගිකව යොදාගද්දී යම් යම් අඩුපාඩු තියෙන හින්දා. සති සම්පජන්ණය කියන්නේ සත්‍යයක් නෙවෙයි. මේ මාස ගානක් කතා කරත් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඊයේ දවසේ අපි ඇත්තටම අර සඳහන් කරා වගේ ලොකු ධර්ම සාකච්ඡාවක් කරගන්න අපිට පුළුවන් වුණා. කොහොම නමුත් කමක් නැහැ අහපු ප්‍රශ්නෙටම අපි උත්තරයට යමු. සමහර අය වැරදි කරනවා. ඒ වැරද්ද ගැන අවබෝධයක් නැතුව. ඒ කියන්නේ අපි හිතමුකෝ සමහර අය සත්තු මරනවා. සත්ව ඝාතනය ප්‍රාණඝාත අකුසලයක් සිදු වෙනවා කියලා දන්නේ නැතුව. සමහර අන්‍ය ආගමිකයෝ වගේ අය අදහසක් තියෙනවා මේ සත්‍යය ඝාතනය කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. බිලි පූජා හැටියට පවා අන්න බිලි පූජා හැටියට කරද්දි එතන නුවණ නැහැ. අතරේ පාපයක් සිද්ධ වෙනවා විපාක සහිත පාපයක් සිද්ධ වෙනවා කියලා නුවණ යෙදෙන්නේ නැහැ. ඒතර බෞද්ධයෝ දන්නවා. බෞද්ධයෝ දන්නවා ඇයි මේ මේකේ විපාක තියෙනවා කියලා. එහෙනම් නුවණ තියෙනවා. හැබැයි තරහ ගියාම මధుරව මරනකොට සිහිය නැහැ. ඉතින් ඊටාම පැහැදිලි අපිට නුවණ සහ සිහියේ තියෙන වෙනස. එතන මම තව වචනයක් එකතු කරන්නම් එතකොට අර කාරණා තුනම සම්පූර්ණ වෙන හින්දා සමහරලාට සිහියක් තියෙනවා. උදාහරණයක් විදිහට හොරකමක් කරන කෙනා හොරකම කරන්නේ කාටවත් පේන්නේ නැති වෙන්න. ඒ හොරකම හිමින් කරනකොට හොරකම කරනවා කියලා දන්නවද නැද්ද? එහෙනම් යාර නුවණක් තියෙනවා සිහියක් තියෙනවා. හැබැයි මේක නවත්ත ගන්න අවශ්‍ය කරන වීර්ය නැහැ. අකුසලයේ අකුසාමයේ වර්ධවා හැසිරෙන කෙනෙක් බෞද්ධයෙක් සිහිය නුවණ දෙකම තියෙනවා යාට ඒ වෙලාවේ. හැබැයි ඒකට හිතෙන් නවත්ත ගන්න අවශ්‍ය කරන තද බල වීරිය නැහැ. ඉතින් මේවා යසිත මහත්තයා ඒ කියන්නේ මේ අපේ හිතේ වර්ධනය කරගත යුතු තත්ත්වයන්. නුවණ කියන එක කල්යාණ මිත්‍රය ආශ්‍රය කරලා එහෙම වර්ධනය කරගන්න ඕනේ. එතකොට සිහිය කියන එක දවසින් දවස පුහුණු කරලා වර්ධනය කරගන්න ඕනේ. ගැන අපි සාකච්ඡා කරා නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඒ වගේම වීර්යය කියන එක පුහුණු කරලා වර්ධනය කරගන්න ඕනේ. ඉතින් අපි ධර්මදේශනා පන්ති වුණාට පස්සේ මේ සාකච්ඡා වැඩසටහන පටන් ගත්තේ මේක බොහෝ ප්‍රතිඵල තියෙන දෙයක් බවට පත් වෙනවා. දින තුනක් තිස්සේ කතා කරපු දේවල් වලදී පුහුණු කරනකොට මේ ඇත්තන්ට ඇති වෙන ගැටලු ඍජුවම අපිත් එක්ක සම්බන්ධ කරගෙන ජනවාරි මාසෙ ඉඳන් මේ සාකච්ඡාව සජීව සාකච්ඡාවක් බවට පත් වෙනවා. මේ වෙනකොට අපේ දායකත්වයන් බාරගෙන තියෙන නිසාවෙන් අපිට ඒක කරගන්න පුළුවන්කමක් නැත්තේ. එතකොට ඒක තවත් සක්‍රිය ඉතාමත්ම තමන්ට ප්‍රයෝජනයක් වෙන විදිහටම මේ වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකයි සිහිය සහ නුවණෙහි වෙනස මම හිතන්නේ පැහැදිලි ඇති. අපි උදාහරණකින් පැහැදිලි කරගත්තාම ගොඩක් පැහැදිලි. අපි හඳුන්නේ ඔබ වහන්සේ අපිට මේ දැන් ඇතන් කෙනෙක් කියනවා මේ දෙක එකක් වෙන්න පුළුවන් කියන එක මොකද එක ළඟ එක හා සමාන අර්ථ තියෙන නිසා වෙන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව අපිට බොහොම සරලව කියලා දුන්න සිහිය කියන්නේ එකක් නුවණ කියන්නේ තව එකක් කියන කාරණාව පිළිබඳව. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ මේ සාකච්ඡාවෙන් ඔබේ ගැටලු ඍජුවම ස්වාමීන් වහන්සේට යොමු කරන්නට අවස්ථාව ලැබේවි ඉදිරියේදී ඔබට. ඉතින් ඒ පිළිබඳවත් සිහිපත් කරමින් ඊළඟ ගැටලුව වෙත යොමු වෙන්න කලින් අපි පුංචි සිහිපත් කිරීමක් කරන්න අවශ්‍යයි. අද දවසේදී මේ සාකච්ඡාව සඳහා ප්‍රත්‍යක්ෂා වැඩසටහන් මාලාවේ අද දවසේ පැවැත්වෙන මේ සාකච්ඡාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නට කටයුතු කරමින් ඉන්නේ කලුතර නාගොඩ ඉසුරු පෙදෙසේ පදිංචි චිත්‍රා අබේරත්න මෙහෙණියන් ඇතුළු සදැහැති පිරිස. ඒ පිරිසත් අද දවසේදී මේ සාකච්ඡා මණ්ඩපයේ අපි ඉදිරියෙන් තැන්පත් වෙලා ඉන්නවා ස්වාමින්වහන්සේගෙන් මේ දහම් කරුණු දැන කියා ගැනීමේ අරමුණින් යුතුව. ඉතින් මේ තමයි මේ මේකත් මතක් කරන්න ඕනේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය දැන් මේ මේ අතරම අපි යම් යම් පිරිස් වලින් විමසලා තමයි මේ ගැටලු ටික අතරම මේ ආයතන ඇති වෙන ගැටලු ටිකයි සාකච්ඡා කරන්නේ අර ධර්ම දේශනා කරනකොට යරිත් මහත්තයා ගිරේට අහු වුණා වගේ ඒ කියන්නේ කියලා දේ අහගෙන ඉන්න ඕනේ. එතකොට එතනදී අපිට ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය. ඒතර මේ ගැටලු සාකච්ඡා නෙකරුවොත් ගැටලු සාකච්ඡා කිරීමේ ධර්මය අපිට එකතු කරගන්න යනකොට අපිට එන ගැටලුව ටික අපිට සාකච්ඡා කරන්න යනකොට එන ගැටලුව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට එතනින් ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඍජුවම ලැබෙන හේතුවක් වෙනවා අපිට. හරිද? ඉතින් ඉදිරියේ සමහරට සභාවේ අයටත් මේ ප්‍රශ්නයක් අහන්න තිබුණත් අහන්න අවස්ථාවක් අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඒක මහා ආනිසංසයක්. කෙනෙක් හිතනවා නම් ධර්ම දේශනාව විතරයි ආනිසංස අපි ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණේ කියලා. එතනදී ඒ ඒ දායකත්වය ගැන මම මතක් කරන්නේ. ඒක ලොකු ආනිසංස වාරයක්. ඒක නේ ඉදිරියේදී අපි කොහොමද ප්‍රත්‍යක්ෂ වැඩසටහනේදී දායකත්වය කියනකම ඒක සාකච්ඡාවක්ද දේශනාවක්ද කියලා කියන්නේවත් නැහැ. ඒක කොයි වෙලාවෙ කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් හැම ඒක ඒහි තියෙන ආනිසංස වාරය ධර්ම දේශනාව වගේම ඊටත් වැඩි ආනිසංසාරයක් ලැබෙන දෙයක් කියලා පොඩ්ඩක් මම මතක් කරේ. ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු කාරණාව ගැන කිව්වොත් දැන් නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනා 500ක් අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරලා ඒ ඉන්න අනතුරුව තමයි මේ වෙනසක් සිදු කළ යුතුයි කියන අරමුණින් නිතුව නිවැරදිම වෙනසක් උදෙසා මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාව ස්වාමින් වහන්සේගේම අදහසකට අනුව අපි ආරම්භ කළේ. ඉතින් ඔබට තරමක් නොහුරු නුපුරුදු වෙන්නට පුළුවන් කාලාන්තරයක් බලන්න වැඩසටහන් 500ක් කියන්නේ ස්වාමීන් වහන්සේ අවුරුදු එකහමාරක් පමණ කාලයක් එක දිගට එක හා සමාන ධර්මදේශනා මාලාවක් ශ්‍රවණය කරලා එක්වරම මේවැනි වෙනසකට ගියහම ඔබට සමහර නොහුරු නුපුරුදු වෙන්න පුළුවන්. නමුත් ඔබ සතිය දින පහක් මේ වුණාට ධර්මදේශනා ධර්මදේශනාවන් සිද්ධ කරලා තමයි අනෙක් දිනයන් වලදී මේ සාකච්ඡාව ඔබට ගෙනෙන්නේ. එහෙම වුණා කියලා ඔබ පසුතැවිලි වන්නට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඔබ සහභාගී වන්නේ උතුම් පින්කමකට ඒ සිතේ තියාගෙන අපි මේ වැඩසටහන සම්බන්ධ වෙමු. ස්වාමීන් වහන්සේ අපි දැන් සිහිය හා නුවණ පිළිබඳව පැහැදිලි කරගත්තා. ඔබ වහන්සේ අපට බොහොම සරලව කියා පහදා දුන්නා. දැන් සති සම්පජන්‍ය එහෙම නැත්නම් මේ සිහි නුවණ අපි වර්ධනය කරගන්න අවශ්‍ය ඇයි ස්වාමීන් වහන්සේ? ඇත්තෙන්ම කෙනෙක් අහන්න පුළුවන් මොකටද මේ දේ කියන එක? ඇයි ස්වාමීන් වහන්සේ අපේ වර්ධනය කළ යුත්තේ? ප්‍රගුණ කළ යුත්තේ ඇයි? ඔව් වර්ධනය කරගන්නේ පැහැදිලිවම අවශ්‍ය වෙන්නේ වරදෙන් මිදීම සඳහා. කියන්නේ අපි දැන් එක පැත්තකින් බලනකොට නුවණ නැත්තම් කොහොමද වැරදි වෙනවා. නුවණ නැත්තම් කොහොමද වැරදි වෙනවා කියන එක ආයේ කිසිම කතාවක් නැහැ. නුවණ නැතුව වැරදි කරා කියන එක සමාවට කාරණාවක් නෙවෙයි. නේද? ඒ කියන්නේ මට නුවණ නැහැ මං හිතා හිටිය විතර පැන්නා කකුල් කැඩෙන්නේ නැහැ කියලා ඒක නම් මම පැන්නා. <laughs> එතකොට එහෙම කිව්වොත් එහෙම මේ දැන් බලන්න එතනමත් තියෙනවා මේක ධර්ම කර්ණන් නැතුව ඕන උදාහරණයකට පැහැදිලි කරගත්ත හැයි. කෙනෙකුට ටිකක් ඔළුව නරක් කළා ඒ කියන්නේ නුවණ එයාට එයාට හිතෙන නිදර පැනනහම හනීපයි කියලා. හරි සියා නිදර පැනලා බලනවා. හරි එයා කියනවා අයියෝ ඒක හරියන්නේ නැහැ මම කකුල් කඩන්න එපා මොකද මම මේ පැන්නේ මේ දන්නේ නැති කියලා. ඒක තව කෙනෙක් සිහිය නැතුව නිදර වැටෙනවා. නේද? සිහිය නැතුව උතන යන්න ගිහිල්ලා නිදර වැටලා කකුල් කඩා ගන්නවා. ඉතින් ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සති සම්පජාඤ්ඤය තියෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ කාල පරාසය බලන් අපිට කොච්චර මේක පවත් ගන්න ඕනද කියලා දේශනා කරනවා අපි පෙරේද ධර්ම දේශනාව මම පොඩ්ඩක් මතක් කරන්නම්. අභික්කන්තේ, පටික්කන්තේ, ආලෝකිතේ, විලෝකිතේ, සම්මිජ්ජිතේ, පසාරිතේ, සංඝාටිපත චීවර ධාරණේ අතීතේ පීතේ කායිතේ සායිතේ උත්තර පස්සාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ සුන්හි භාවය මේ තමයි අපි පවත්වන ඉරියව් ටික ඔක්කොම ඔතන තියෙනවා සිතමයි ඔක්කොම තියෙනවා ඉරියව් ටික ඔය ඔය ඉරියව් වලට අමතර එක ඉරියව්වක්වත් අපිට නෑ පවත්වන්න ඒතර අපි හැම ඉරියව්වකම එහෙමනම් නුවණින් ඉන්න ඕනේ සිහියෙන් ඉන්න ඕනේ ඒක පුහුණු කරන්න ඕනේ ඒක වැදගත්කම තමයි කිසිදු අකුසලයක් සිද්ධ නොවි වාසය කරන්න පුළුවන් වෙන්නේ සිහිනුවණින් වාසය කර වීරියෙන් යුක්තව අපේ හඳුරන්නේ ඔබ වහන්සේ බොහොම සරලව මේ කරුණු කාරණා අපට කියා පහදා දෙනවා මේ වර්ධින් මෙදෙන්න තමයි අපි සිහිය සහ නුවණ යන දෙකම ප්‍රගුණ කළ යුත්තේ මේ දෙකම අපට අවශ්‍ය වෙනවා එකක් පමණක් තිබිලා අනෙක් කරුණ මගහැරුණොත් එහෙම අපට සාර්ථක වන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ සිහිය සහ නුවණ යන දෙකම අපි අනිවාර්යයෙන්ම වැඩි වර්ධනය කළ යුතුයි ප්‍රගුණ කළ යුතුයි එවිට අපිට හැකියාව ලැබෙවි මේ අපේ සිත වරදෙන් මුදවාගෙන උතුම් වූ නිර්වාණය නැත්නම් පරම සත්‍ය කරා ගමන් කරන්න අපට අවස්ථාව උදා වේවි. අපි හැමෝටම මම කැමති දැන් ඊළඟට අපේ ශ්‍රාවකයන්ට ශ්‍රාවකයන් වෙනුවෙන් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ අවධානය යොමු කරනවා නම් පෙරේද දවසේදී පැවති ධර්මදේශනාවේදී ඔබ වහන්සේ යෝජනා කළ ප්‍රත්‍යවේක්ෂා සටහනක් පිළිබඳව මේ සිහිනුවන වැඩි වර්ධනය කරගන්නට අපිට උපයෝගී කරගන්නට පුළුවන්. මේ පිළිබඳව අපි අපේ අද දවසේදී අපහා එක්කාසු වෙන ශ්‍රාවකයන් පිළිබඳව දැනුවත් කළොතින් ඔව් ඒක අපේ ප්‍රායෝගික යෙදීමක්. මොකද මෙතනදී ආපු ගැටලුව තමයි මේ ඉස්සලා ප්‍රශ්නේ තව කොටසක් මම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා මේ ඒ කියන්නේ මේක කොහොමද කරගන්නේ කියලා අපි හැම වෙලේම කතා කරන්න ඕනේ මම මේ දින ටිකේම කියන්නේ මේ බණ නම් කියන්නේ නැහැ දැන් ඇති හොඳටම අද අර අනිත් ධර්ම දේශනා මම පහත් වෙනකොට ඒවයත් අපි කතා කරන්නේ කරන්න ඕන දේ. දැන් ඉතින් ඇතිනේ බණ 500ම ඕන හොයාගන්න පුළුවන්. හරිද? අනිත් එක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කොච්චරවත් ධර්ම දේශනා කරනවා අපි දකිනවා බොහෝම වටිනා ධර්ම කරුණු අපිට හැමදාම ලැබෙනවා. ඉතින් ඒ ඒකින්ද අපි කල්පනා කරන්න ඕනේ අසිත මහත්තයා හැම වෙලේම බණක් අහලා ඉවරුනහම මොකක්ද මං ජීවිතයට එකතු කරගත්තේ? මොකක්ද මම තේරුම් ගත්තේ? මොකද මම මේක පොඩ්ඩක් මේ පුංචි පරිශ්‍රණයක් විදිහට මේක කරා ඇත්තට මොකද බණ 500ක කොතර වෙනස් වෙලාද බලන්න. ගොඩක් කට්ටිය වෙනස් වෙලා තිබුණා. ඇත්තට වෙනස් වෙලා තිබුණා. ගොඩක් කට්ටිය සංකල්ප සකස් කරගෙන තිබුණා. හම්බෙන අය සහ ඔය බාහිරව ධර්ම දේශනාවලට ගියා මම විමසලා බැලුවා හිතවත් අයගෙන් විමසලා බලනකොට බොහෝ දෙනා බණ ඇහුවා බොහෝ දෙනා ධර්මය තුලින් වෙනස් වුණා. නමුත් වෙනස් වී ඇති ප්‍රමාණය මදි. වෙනස් වෙලා තියෙන ප්‍රමාණය මදි. එතකොට නැවත බණ 500ක් කියමින් සිද්ධ වෙන්නේ ඒ ටිකමයි. ඒකින්ද මම සඳහන් කරේ ඇහුවත් එකයි නැතත් එකයි මම මේ ටිකේ මෙතනින් එහාට ධර්මය දේශනා කරන්නේ ප්‍රායෝගිකව හැම බණකම තියෙන උන් ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. හරිද? ඒකින්ද අපි මතක තබාගත යුතු කරුණු ටික වෙනම මතක් කරනවා. එතකොට හැම ඉරියව්වකම මම මේ ධර්ම දේශනා කීපෙදි මතක තබා ගත්ත කරුණු ටික මතක් කරා. අපේ ජීවිතේ පළවෙනිම දේ විදිහට අපි සඳහන් කරේ මේක කරගද්දී අර මේ යම් කිසි පුහුණු වැඩ පිළිවෙලකට යන්න ඕන වාසිත මත ප්‍රායෝගික දෙයක් විදිහට. ඒත් අපේ ජීවිතය කියන්නේ වැරදිම තැනට වැටෙන්නේ ඊළඟ ජීවිතේ අසාර්ථක වෙන මේ ප්‍රාථමිකම දැන මම කියන්නේ. ඊළඟ ජීවිතය අසාර්ථක වෙන්න හේතු වෙන කර්මපතයන් සිද්ධ කිරීමේ. හරිද? ඊළඟ ජීවිතේ ඊළඟට එන ආසන්නම භවය තිරසංගත වුණොත්. ආසන්නම භවය සතර පායට වැටුණොත් ආය කවුරුවක්වත් පිහිට වෙන්න සරණ වෙන්න කිසිම කෙනෙක් අපිට නැහැ. මොකද මේ ජීවිත අපි තනියම ඉක්ුවාට මේ ජීවිතයක් ජීවන්නේ තනියම හිතේ තියෙන ප්‍රශ්න කියන්නේ හැමෝටම. කියන්නේ නැත්තේ මං අහනවා ඇයි කියන්නේ නැත්තේ මං අහනවා කියනද හිතේ තියෙන ඔක්කොම ටික කියනද? අම්මටවත් කියන්නේ සමහර දේවල්. නේද? කොච්චර ආදරය කරලා ළඟම ඉන්න කෙනාට ඔක්කොම ටික කියන්නේ. හිත විසඳ ගන්න දඟලන්නේ තනියම. ඇයි ඒ කියලා අහපම ඔක්කොමලා කියනවා කියලා වැඩක් නැහැ කියලා. නේද? එතකොට තනියම ජීවත් වෙන අපි අන්ත අසරණ තනි ජීවිතයකට වැටෙනවා. තිරසංගත තත්ත්වයකට වැටෙනවා. ඒකද පළවෙනිම දේ අපිට සිහිය තියෙන්න ඕන ඔන්න ඔතෙන්ින් වේරෙන්න. ඒකෙන් වේරෙන්න තියෙන ලොකුම දේ තමයි සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව ආදි වශයෙන් තියෙන මේ අරස්සංග මාර්ගය ඔන්න ඔය කොටස් වල තියෙනවා. ඒ කියන්නේ දස අකුසලයෙන් වැළකී සිටීම මූලික වශයෙන්. ඒතර ඒකෙනුත් මම කිව්වා දැඩි ලෝභය, දැඩි දේශය, මිත්‍යා දෘෂ්ටිය කියන එක චුට්ටක් පැත්තකින් තියලා අපි ප්‍රායෝගික වැඩ පිළිවෙල විදිහට ගත්තා මේ මේක ප්‍රත්‍යවේක්ෂා කරන්න පොඩ්ඩක් සටහනක් හදාගන්න කියලා ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචා, පරුසා වාචා, පිසුනා වාචා කියන්නේ කේලම්, පරුසා වාචා කියන්නේ අනුම පරුස කරන වචන සහ සම්ප්‍රප්පලාපා. එතකොට වචනයෙන් 4යි ක්‍රියාවෙන් 3යි මේ ටික අරගෙන පුංචි සටහනක් හදාගන්න කියලා. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 5 7 කියලා මේ ටික ලියා ගන්න මේ අතට. මෙතන දා ගන්නවා දිනේ. හරි. අද දිනේ හෙට දිනේ දිනේ දානවා. දැන් අද අද දවස් ඔක්තෝබර් මාසේ 11 වෙනිදා. එතකොට මේ ඒ එතකොට මම යෝජනා කරන්නේ අද දවසේම පටන් ගන්න කියලා. එතකොට අපි අර ටික ලියා ගන්නවා. තියාගෙන ඔක්තෝබර් 11, ඔක්තෝබර් 12, ඔක්තෝබර් 13 ඔය විදිහට දිනේ දාගන්න මේ පැත්තට. දැන් කොටුවක් හැදිලා. ඒ දිනේට අදාළව කොටු පේලියක් පල්ලෙහාට හැදිලා. හරිද? මෙන්න මෙහෙම සටහනක් හදාගන්න. මේව හදාගෙන ඊටාම සත්‍යවාදීව මගේ අතින් මధుරේ හරි මරනවා. හරි. හොරකමක් කෙරුණොත් කාමයේ වරදවා හැසිරීමක් සිද්ධ වුණොත් විශේෂයෙන් බොරුවක් කියවනවා. හරිද? මේ බොරුව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා බොරුව කියන එක පිළිබඳ අපි ගියවතාවෙත් සඳහන් කරා ගිය පළවෙනි සතියේදී කතා කරා බොරු කියන කෙනාට අනුව රැවටීම සඳහා වෙන නොකල හැකි වැරද්දක් නැහැ කියලා. එහෙනම් අපි උපරිම උත්සාහ කරොත් බොරු නොකියින්ද. හිත පරස විදිහට මොන තත්ත්වයක් යටතේවත් මම කොන්දේසි විරුද්ධ හිතව මම පරස වෙලා කෙනෙකුට පරසව කතා කරන්නේ. අයියෙන් කතා කරන්න ඕන අවස්ථා තියෙනවා. සිහියෙන් ඒක කතා කරන්න ඕනේ. මොකද හයියෙන් කතා කරන්න ඕන අවස්ථාව මේක චුට්ටක් පැහැදිලි කරන්න මේක ප්‍රායෝගික තත්ත්වයකට ගන්න දරුවෙක් වැරද්දක් කරනවා. එයාට හොඳින් කියපුවාම ඒක අහන්නතර මට මට තරහ යනවා. අන්නේ තරහ කියලා පරුසව කියනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. දරුවෙක් වැරද්දක් කරනවා. මට හොඳට තේරෙනවා හොඳින් කිව්වට එයා පාලනය කරන්න බෑ. එයා පාලනය කරගත්තේ නැත්නම් එයාට ලොකු හානියක් වෙනවා. එයා පාලනය කරේ නැත්නම් එයාට ලොකු හානියක් වෙනවා. දැනට තියෙන තත්ත්වයට එයා පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ හයියෙන් කිව්වොත් හරි දැන්නොත් හරි ගැහුවොත් හරි විතරයි. එහෙනම් කිසිම තරහක් නැතුව. මතකද අතීතයේදී අපේ විදුහල්පතිවරු අපිට දඬුවම් දුන්න හැටි? පන්ති කාමරයක වැරද්දක් කරා නම් හිමිචරේ කාර්යාලයට එක්කන් ගිහිලා. ඉන්දෝලා. එයා එයාගේ වැඩ. නේද? ඒ වැඩ ටික ඔක්කොම කරලා හිමිචරේ ගිහිල්ලා කබඩ ගුඩි දේවල් අරගෙන. නේද? ඉතාලම සංයමයෙන් යුතුව ඒක හොඳට තේරෙනවා ඒ දඬුවම් දුන්න ක්‍රමය බලනකොට මේ දඬුවමයි දුන්නේ. ඒක හදාගන්න ඇදුන්නේ. නැතුව අර ඉපදිච්ච තරහට නේ. අර ඉපදිච්ච තරහට දඬුවම් දෙනවා නම් ඒ වෙලාවෙම ඔළුවට ගහනවා, බඩට ගහනවා, අතේ තියෙන එකෙන් ගහනවා. නේද? එහෙම කරේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දඬුවමක් කරනවා නම් එතනදී අර පරුෂ කියන තැනට වැටෙන්නේ නැහැ. හරිද? එහෙනම් පරුෂ වචන වලින් අයින් වෙන්න පුළුවන්. ඔන්න හොඳට මතක තියාගන්න පරුෂ වචන කියන්නේ සැරෙන් කතා කරන ඔක්කොම නෙවෙයි. චේතනාව දිහා බලන්න මම පරුෂ වෙනවද කියලා. එහෙනම් ඊළඟට කේලම්. පැහැදිලිවම බලන්න ඕනේ. තවත් කෙනෙක්ව තවත් කෙනෙක්ගෙන් විඳවීමට මේක හේතු වෙනවද කියලා. සමහර පැහැදිලිවම සමහර අම්මලා ඉන්නවා. හරි ලේලිට විරුද්ධව ඉතා සියුම්ව තමන්ව දන්නේ නැහැ. නැන්දම්මලා ඉන්නවා ලේලිට විරුද්ධව ඉතා සියුම්ව පුතාට කේලම් කියනවා විඳ වෙනද විඳ වෙන විදිහට මේ සමහර අය කේලම් කියනවා මම මේ විඳින්න කියනව නෙවෙයි කියලා. මම මේ මෙන්න කේලමකට කියනව නෙවෙයි කියලා කේලම කියනවා. මේ සිහියෙන් ඉන්න මේවා හරි මේවා කෙරෙන්නේ අසිත මහත්තයා අපි සතුටු වෙන්නේ. හරිද? Tamanට ඉරිදියාවක් ඇති වෙච්ච කෙනා ගැන කේලම කිව්වම හරි සතුටුයි. හරි දුන්නා මම පාර දුන්නා කියලා හරි පොඩි සතුටක් තියෙනවා. ඒ සියුම් සතුටට ඉඩ දෙන්න එපා. ඒක සංසාරගත දෝෂයක්. ඒ වගේම තමයි සමහර ලේලිවරු ඉන්නවා. හරිද? ගානට කුපක්කමශීලීව මේ නේද? ඔකට හරිය ලස්සන කතාවක් තියෙනවා පුදුට මතක් කරන්න. ලේලි හිමි ඉස්සර ඉස්සර තිබ්බ කතාවක්. ඒ කියන්නේ අපේ අතීත කතාවක තියෙන්නේ අතීත මේ ජාතක කතාවක තියෙන දෙයක්. හිමින්දර උණු කොටයක් කිට්ටු කරනවා අම්මට. අම්මා ඉන්න තැනකට නේද කැම ඉල්ලපුවාම ලේලි මොකද කරන්නේ නැන්දම්ම කිට්ටුවට උණු කොටයක් කිට්ටු කරනවා. උණු කොටයක්. ඉතින් පුතා ඇවිල්ලා අහපුවාම අම්මා කෑවද කියලා අම්මා කියන්නේ මොකද්ද? උණ කොට කොහොම කන්නද කියලා. ඒතර පුතා හිතන්නේ මොකද්ද? උණ හින්දා කියලා. <laughs> ඉතින් මේ මේ වගේ උපක්‍රමශීලීව කියලා කියනවා. ඒතර ඒ හැම එකක්ම ඉතා පැහැදිලිව මම කොන්දේසි විරහිත නවත්තන්න ඕනේ දැන්. මොකද මේ වගේ ඒ කියන්නේ මාත්‍රයක්වත් පරිසරයෙන් නැතුව අපිට මේක හරි අමාරු වැඩක් ඔය අර ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කියන තුනේ වැලකෙන්න ලේසි කෙනෙකුට වුමනාව තියෙනවා නම් ලේසියෙම පුළුවන්. මේ වචනෙන් සිද්ධ වෙන ඒවායින් කරගන්න හරිම අමාරුයි. ඒකින්ද මේ ඒතර පරස වෙන එක කියන එකේදී අර නිවසේදී විශේෂයෙන් අපිට ගැළපෙන්නේ නැති දෙයක් වචනයක් හරි කවුරු හරි කෙනෙක් මට නොගැලපෙන මට හිතවත් අයට බැන්නොත් හරිද මට හිතවත් අයට රුස්සන්නේ නැතුව කතා කරොත් අපි ඒක සාවධානව කතා කරන්නේ නැතුව ඉතා පරුස විදිහට කතා කරනවා ඊළඟට කෙනෙකුට අවවාදයක් දෙද්දී මුළු ලංකාවෙම තියෙන ප්‍රශ්නයක් ඒක අපි හෙට සමාජ කතිකාවත ගැන කතා කරද්දී මේ සතිසම්පජඤ්ඤය යුක්තව ඉන්න ඕනෙක් ගැන මේක ගැන දැඩිව කතා කරනවා. උපදේශක් දීමේදී හුඟක් අය ඒ උපදේශ දෙන්නේ පරුසව. ඒකින්ද දැන් යසිත් මහත්තයාට මට යම් උපදේශයක් දෙන්න තියෙනවා නම් මම ඒක දෙන්නේ අනුකම්පාවෙන් නම් කරුණාවෙන් නම් ඔය හිතෙන් ඒක ක්‍රියාත්මක වෙන විදිහට මම මේ උපදේශ දෙන්න දැනගන්න ඕනේ. අපි උපදේශ දෙන්න කොහොමද gederin නැටපුවා? කරේ නැත්තම් බලා ගන්න පුළුවන් එහෙමයි. නැත්තම් නේද මේ මහා ලොකු මිනිස්සු කතා කරන හිවලා, නරියා, වට්ටක්කයා, ඉබ්බා නේද? එහෙම වදන කියන්නේ. නේද? එතකොට අර එහා පැත්තේ ඉන්න කෙනාට කොහොම හරි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබ්බා එයාගේ හිතට එන අදහස මොකද්ද? මේක හරි දෙය කියලා තේරුණා එයාට හිතෙන්නේ මොකද්ද? අරගෙනත් එක්ක කොහොමද කරන්නේ? අන්න කොහොමද කරන්නේ කියලා හිතනවා. ඉතින් අන්න එහෙම පරුස වීම හරියම ගැටලුවක්. මම කියන අභියෝගයක් විදිහට මේ මේක සටහන හදාගෙන Tamanට අභියෝගයක් වෙන විදිහට මේක පුහුණු කරන්න. හරිද? පුහුණු කරන්න. හරි අපි කොච්චර බණ කතා කරත් වැඩක් නැහැ නැත්තම්. ඒකයි අපි මෙහෙම තීරණයක් ගත්තේ. හරි සමුදාය ඉඳන් අද මේ දැන් අපි මේ බ්‍රහස්පතින්ද දක්වාම කතා කරනවා මේ ගැන. හරි? කතා කරනවා හෙටත් කතා කරනවා. එතකොට අපිට තේරෙයි මේක කොච්චර අපි පරිස්සම් වෙන්න ඕනද කියලා. එතකොට ඊළඟට අන්තිම එක සම්ප්‍රප්ලාපක් කියන්නේ. ගෙදර දරුවෙක් ඇවිල්ලා පාසලක විස්තරයක් නැත්තම් වැඩ කරන තැන විස්තරයක් දුව කියන්න එනවා අම්මට. හරි ඒක සම්ප්‍රප්ලාපා ගණයට වැටෙනවද? ඒක වැටෙනවා අම්මා අහන චේතනාවනේ. ඒ විස්තරය දැනගෙන රස විඳීම සඳහා නම් අම්මගේ දෙනා කියන්න කියන්න කියන්න බහන කියන්නකෝ කියන්නකෝ කියලා අහනවා නම් එතන ඒක තේරුමක් නැති ඇහිල්ලක් වෙනවා. පැහැදිලිවම චේතනාව තියෙන්නේ මේ ළමයාගෙන් මේ විස්තරය අහගෙන මෙයාට මෙතන මෙයාට මම මඟ පෙන්වන්න ඕනේ කියන එක. නේද? නැත්නම් ඒ ළමයා යම්කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා කියනකොට වා කියන්න දෙන්න බෑ මට සම්ප්‍රප්පලා කරනවා මම මේ දවස්වල ටාට් එකක් පුරවනවා. සත්වේක සටහන පුරවනවා. හරිද? අපිටත් ඒක බැනුම් ගන්න වෙනවා. හරිද? අනිත් එක තියෙන සද්දාවක් නැති වෙනවා එහෙම. එහෙම නෙවෙයි. අපි කෙනෙක්ගේ දෙයක් සාවධානව සමන් දෙන්න ඕනේ. සමන් දෙනකොට ඒක රස විඳීම සඳහා නෙවෙයි. කෝපදූපයක් දැනගැනීම සඳහා නෙවෙයි. ඒ ළමයාගෙන් ඒක ඇහුවේ නැත්නම් ඒ ළමයා කාටද කියන්නේ? නේද? ඒක ප්‍රායෝගික වෙන්න, අහන්න. හැබැයි අහලා එයාට වැරද්දක් තියෙනවා නම් කියලා දීමේ චේතනාවෙන් අහන්න ඕනේ. හරි? ඉතින් අන්න එහෙම සම්ප්‍රප්පලාව වලට වැටෙන්නේ නැහැ. දැන් මගේ ළඟට කවුරු හරි අලුතින් කෙනෙක් එනවා. තරුණ දරුවෙක් එනවා කියන්නේ ආපු ගමන් මං ඉඳලා ඒ කායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං සුද්ධියක සතිපට්ඨාන දසන්න ගත්තොත් ධර්මංශ ආවට වැඩි වේගෙ යනවා. ඉතින්ලා මොකක්ද අහන්න ඕනේ යාගේ? ආ කොහෙන්ද ආවේ මොනවද කරන්නේ තාත්තා මොනවද කරන්නේ අම්මා මොනවද කරන්නේ මෙච්චර කල් මොනවද කරේ? ඔය ඔය තොරතුරු ටික අහන්න ඕනේ. ඇයි ඉතින්ලා හිතවත්කමක් ඇති වෙන්න ඕනේ. ඒක අහහා ඉන්නකොට මගේ ළඟින් කෙනෙක් ගියොත් අන්න අපිට එපා කියලා හම්බුරු ඔබ දුප කතා කරනවා රැත් එක කියලා හිතන්න පුළුවන්. නේද? නෑ. එතෙන්ද මගේ ළඟ තියෙන චේතනාව මෙයාව හිතවත් කරගෙන ඊට පස්සේ මෙයාට හිමිතරේ ධර්මය ඇති. මේකද චේතනාව දිහා බලලා ඔය අංග ටික හිමින් සැරේ මේ මේ මේ සත්‍යවේක්ෂා සටහන කියලා උඩින් ලියාගෙන ඒ සටහනේ පුරවන්න. බලන්න කොච්චර අමාරුද කියලා. හරි. හරි හතක් එන්න ඕන දවසකට. හරි හතක් එන්න ඕනේ. ඉතින් හතෙන් බොහෝ විට දෙකක් නෑ, තුනක් නෑ. අන්න සත්‍යවේක්ෂාවක්. එතකොට මම මේ මාසයක් මේ සටහන පුරවපුවාම මට තේරෙනවා පැහැදිලිවම ඉදිරියේ මේ කොහොමද මගේ தත්ත්වය මොකද්ද කියලා මටම තේරෙනවා. එතකොට වර්ධනයක් තේරෙනවා. වර්ධනය ඉතාල පැහැදිලිව තේරෙනවා. එන්න එන්න මගේ හරි ගන්න වැඩි වෙලා. හරි ගන්න වැඩි වෙනවා. ඊළඟට පුදුම දෙයක් වෙයි. සමහර සිල්පදත් එක්ක නැත්නම් සමහර වැලකෙන්න බලාපොරොත්තු වෙනවා. මේවා සිල්පද කියලා ගන්න නැතුව ගමු කර වචනේ කොටස. වැලකීමට බලාපොරොත්තු වෙන ඒවාට හැමදාම හරි වැටේ. මාසයක් එකමාරක් යනකොට හැමදාම හරි වැටෙනවා නම් අර රූල් අයින් කරන්න පුළුවන්. ඇයි ඒ? ආයාසයෙන් කරන දේ નિરાයාසයෙන් බඩපතලා මගේ හිත වෙනස් වෙලා. දැන් මට ඒක නිකම්ම කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් අපාය යන එක නිකම්ම නවතින ස්වභාවයක් තියෙනවා. ඔබව නිර්වාණ මාර්ගයට යොමු කරන්නට අපේ ස්වාමීන් වහන්සේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාවෙන් කටයුතු කළා. දැන් එය තවත් ප්‍රායෝගික කරන්නයි අපේ ස්වාමීන් වහන්සේගේ අරමුණ වන්නේ. ඒ නිසාවෙන්මයි මෙවැනි නවමු ආකාරයේ වැඩසටහනකින් ඔබව දැනුවත් කරන්නට අපේ ස්වාමින් වහන්සේ අදහස් කළේ ඒ යටතේ තමයි අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාව නිවැරදිම වෙනසක් උදෙසාවෙන් ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයට ඒ සටහනක් සකස් කරගෙන ඔබ සිටියේ කොතනද සහ මාස කිහිපයකට පසු ඔබ ඉන්නේ කොතනද කියන දේ කාරණාව ගැන සංසන්දනය කරලා බලන්න පුළුවන්. එතකොට ඔබේ වැරදි අඩුපාඩු හදාගන්නට ඔබට පුළුවන්. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ අපි වැඩසටහනේ ඇති කළ වෙනසත් එක්ක ඔබත් වෙනස් වෙලා අපිත් සමග අපේ ස්වාමීන් වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කරන්න පැමිණෙන්නට කියලා අපි බොහොම සදහැසිතින් යුතුව ඔබට ආරාධනා කරනවා. ඒ නිසා ඔබ එතනදී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ඔබ ඔබට අවංක විය යුතුයි. ඔබ ඔබ යතින් ඇත්තෙන්ම වැරද්දක් වුණාද කියන දේ ඒ සටහනේ සටහන් කරද්දී ඔබ ඔබට අවංක වෙලා කටයුතු කරන්න. ඉතින් එහෙම කළොත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට අපායේ නොවැටි අපට ඉදිරි ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කළේ තත්ත්වේක්ෂා වැඩසටහනේ ඔබ වහන්සේ ඉදිරිපත් කරපු මේ සටහන පිළිබඳව මේ සිහිනුවන වැඩි වර්ධනය කර ගැනීම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේගේ සිහිනුවන වැඩි කර ගැනීම සඳහා අපට හැකියාවක් තිබේද භාවනාව විශේෂයෙන්ම සමත භාවනාව උපයෝගී කරගැනීමෙන් අපිට සිහිනුවන වර්ධනය කරගන්න හැකියාවක් තියෙනවා නේද? ඔව් දැන් නුවණ ගැන කතා කරන හැම වෙලෙම මම හිතන්නේ ගැටලු වෙන්නේ ඒකයි. නුවණ ගැන කතා කරන හැම වෙලෙම අපි විපස්සනා භාවනාව ගැන කතා විදර්ශනාව ගැන කතා කරනවා. ඒතර සමත භාවනාව මොකද වෙන්නේ? සමහර අය ඍජුවම සමත භාවනාව කියන එක අයින් කරලා දානවා. මම මේකට හරි ලස්සන උදාහරණයක් කියන්නම්. මේ ඒ කියන්නේ වෙච්ච දෙයක්. රහිත මහත්තයා මම ඒ කියන්නේ අපි කෝච්චියක් යනකොට කෝච්චිය යන්නේ රේල් පිල්ල උඩ. එතකොට රේල් පිල්ල පේන්නේ නැහැ කාටවත්. අපේ අවධානය තියෙන හැම වෙලෙම නේද කෝච්චියක් යනවා නම් අපි හැම වෙලෙම බලන්නේ කෝච්චිය දිහා. නමුත් මේක සම්පූර්ණ මෙහෙවන්නේ පිල් දෙක. ඒ වගේ අපේ හැම ශේත්‍රයකම අපි ගමන් කරනකොට හැම ශේත්‍රයකම වැඩ කරනකොට මේ අපේ මනස තමයි මේ වැඩ කටයුත්ත මෙහෙවගෙන යන්නේ නේද අපිට වෙනකොට කාටවත් පේන්නේ කාටවත් පේන්නේ වෙන එකක් කාටවත් පේන්නේ කරපු වැඩේ වැඩේ ඒක කෝච්චිය පේනවා පීඩි දෙක පේන්නේ නැහැ ඒකට පීඩි දෙක කියලා කියන්න පුළුවන් උපමා කරන්න පුළුවන් මේ මනස නිවැරදිව සකස් කර ගැනීම සිද්ධ කළ යුතුයි ඉතින් මේ මෑතක එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් හරි අපූර්ව විග්‍රහයක් කරා භාවනාවක් ගැන අපි සාමාන්‍යයෙන් මේ වාසික භාවනාවක් කියවුනහම සමාලෝචනයක් තියෙනවා මේ මම මේක මතක් කරන්න මේක හරි වටින කාරණාවක් ඉඳලා සමත භාවනාව ගැන ඒ උන්වහන්සේ ආනාපාන සති භාවනාව අපිත් එක්ක එකතු වෙලා කමඨහන් අරගෙන සිද්ධ කරා. ආනාපාන සති භාවනාවේ විදර්ශනා කොටසට යන්නේ අතුරු තුන්වෙනි පියවර පහ වුණාට පස්සේ. මූලික කොටසේදී උන්වහන්සේලාට තියෙන්නේ ඒකාග්‍රතාවය වර්ධනය කරන්න හිමීන් සැරේ ක්‍රමානුකූලව තමන්ගේ හිත දෙපැත්තට යන්න නැති වෙන්න ඒකාග්‍රතාවය සඳහා අරගෙන යන්න. දැන් මුන්නාන්ත මේක ඉවර වෙලා කියනවා මේ ජීවිතේ ජීවත් වෙන හැටි දැනගත්තා කියලා. ජීවිතේ ජීවත් වෙන හැටි මම ඉගෙන ගත්තා කියලා. ඒක මටත් ඇත්තටම පාඩමක්. මම වෙලාවක මේ සභාවට උන්වහන්සේ ගෙනනවා. හරිද අපේ බදාද සාකච්ඡාවකට මම උන්වහන්සේ ගෙනලා උන්වහන්සේගේ මුවින් මේක හෙළිදරව් කරන්නම් ලැබිච්ච අත්දැකීම හරි වටිනවා අපි නොහිතපු දෙයක්. ඇත්තට මමත් හිතපු නැති දෙයක්. ඒ කියන්නේ ජීවිතේ ජීවත් වෙන හැටි ඉගෙන ගත්තා කියලා. මේ මේ ආනපනසතිය. මොකද්ද මේක මහා විස්තර කරන්න කියලා. අනිත් ඔක්කොම සායනන්තලා ඉන්න තැන උන්වහන්සේ මේක විස්තර කරනවා වෙන මෙහෙම මේ මට ඍජුවම කියන්නේ ඕන වැඩක් කරද්දි දැනিলা තිබ්බා කිව්වා ඒ වැඩේ එක දිගට අරගෙන යන්නට බෑ සමහර දේවල් වල ඇලෙනවා. දැන් පාඩම් කරන්න ගිය කෙනා එක රූපාහිනියට ඇලෙනවා. එක්ක තරහ ගිහිල්ලා පැත්තකට යනවා. හරි වෙනත් ඇලීම් ගැටීම් නිසා මේ ගමන යන්න හරි අමාරු වුණා. ඕන වැඩක් කරද්දී පාඩම් කරද්දී බණ කියද්දී බණ කියද්දී තුන්හන්ත ඒ විග්‍රහයේදී කියනවා බණ කියද්දී සමහරවිට ගලාගෙන එක දිගට එන්නේ නැතුව එහාට මෙහාට හිත විසිරලා ගියා. එතකොට අපේ ජීවිතේත් අපි අත්දැකීම් තියනවද නැද්ද? හැම වෙලේම අපි වැඩක් කරද්දී වෙන වෙන පැතිවලට විසිරලා යන ගතියක් තියෙනවා. එතකොට මේක සමහර අය වැඩ කරලම පුරුදු වෙලා ඒක හදාගත්තා. අමාරුවෙන් නේද දත්පටි කාගෙන පාඩම් කරනවා එහෙම කරලා ගෙදර වැඩ කරන සමහර අය හරි අමාරුවෙන් හදාගත්තා. ඒ එහෙම අමාරුවෙන් හදාගත්තේ ඇත්තටම එතනදී හැදෙන්නේ තමන්ගේ මනසේ සංයමයක්. දැන් අපි ඍජුවම හදන්න ඕන තැනට ඇවිල්ලා. හරිද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මම හරියටම මනස ස්පර්ශ කරා. ඒතර මගේ මනස මේ ඇලීම් ගැටීම් නැතුව යන්න පුරුදු කරා මේකේ. ඇලීම් ගැටීම් නැතුව යන්න පුරුදු කරා. ඒ කියන්නේ මේ මේ පුහුණුවේදී ආ චුට්ටක්වත් එහාට මෙහාට යන්නේ නැතුව චුට්ටක්වත් ඇලීමකට යන්නේ නැතුව, ගැටීමකට යන්නේ නැතුව, මුලාවකට යන්නේ නැතුව, ඊර්ෂ්‍යාවකට, ක්‍රෝධයකට, වෛරයකට යන්නේ නැතුව හිත පුහුණු කරන වැඩ පිළිවෙල එයාට හම්බුණා කියලා යම් ප්‍රමාණයකට. මේ ආනාපානෙත් එක්ක. ඒතර අද සමහරවල් සමහර කට්ටිය කියන මේක හුස්ම භාවනාව, මේකෙන් කිසි වැඩක් නැහැ කියලා තතු නොදන්න අය උඩින් බලලා කියනවා හුස්ම දිහා බලන ඉඳලා මොනවද කරන්නද කියලා. හුස්ම දිහා නෙමෙයි මේ බැලුවේ මොකක්ද දිහාද? තමන්ගේ මනස දිහා බැලුවා. උන්වහන්සේ හරියටම කරා. හරිද? මනස දිහා බැලුවා. එහෙනම් මනස දිහා බලලා මනස ඒකාග්‍ර කර ගැනීම පැහැදිලිව ඍජුවම බෙහෙත් කළ යුතු තැනටම බෙහෙත් කරා කියන එකයි ඒක තේරුම. අවධානය යොමු කරපු තැනටම යොමු කරා සිහියෙන්ම ඉඳ වෙනවා. මොකද්ද? ආනාපානයෙන් අපේ සිහිය වර්ධනය වෙනවා. ඒ ආනාපානයේ සිහිය තියාගෙන ඉන්න පුරුදු කරන්න ඕනේ. බැරි වෙනකොට තේරෙනවා ඇයි බැරි. හරිද? එහෙනම් සමත භාවනාව කියන්නේ ඊටාත්ම පැහැදිලිව සිහිය වර්ධනය වෙන්න අත්‍ය අවශ්‍යය. හරි? මම මට මතකයි ඉස්සර කතාවන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ ඒක දැන් සඳහන් කරනවා අතේ දෙපැත්ත වගේ කියලා සමතේ දසනා කියන දේ. හරිද? මේ පැත්ත සමත වෙනවා මේ පැත්තේ දසනා. ඉතින් මේ අත උස්සන්න බෑ මේ දෙකම නැතුව. ඉතින් අන්න ඒ වගේ මේකේ ඉතාම පැහැදිලිව. ඊළඟට මේකත් එක්ක තියෙන විදර්ශනා ඥානයට හේතු වෙන්නේ සමතය. අර යම් කිසි දෙයක් කෙරෙහි ඒකාග්‍රතාවයක් එක දිගට පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා හිත පුහුණු කරාට පස්සේ. ඒක නිසා සමත භාවනාව සිහිය නුවණ දෙකම වැඩෙන්න අත්‍යවශ්‍ය කරනවා. ඒකින්ද මේ ඒක ලඝු කොට අඩු කොට සලකන්න අපිට පුළුවන්කමක් නැහැ. right විදර්ශනා භාවනාව වගේම සමත භාවනාවත් මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන සදහැවතුන්ට අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එහි ඇති වැදගත්කම් පිළිබඳවයි ස්වාමින්වහන්සේ අපට සිහිපත් කළේ දැනුවත් කළේ. කාල වේලාවත් ඉක්ම යන නිසා අපි තවත් ගැටලු කිහිපයක් තියෙනවා ස්වාමින්වහන්සේගෙන් දැන කියා ගන්නට. ස්වාමින්වහන්සේ දැන් ඊයේ දවසේදී සාකච්ඡාවට අපේ ගෞරවනීය පූජනීය මහාචාර්ය අත්ංගමේ රතනපාලනාහි පාලන වහන්සේ සම්බන්ධ වුණා අපේ ස්වාමින්වහන්සේ සමගින්. දැන් ඊයේ සාකච්ඡාවේදී සංහන් වුණු ආකාරයට මේ සාමාන්‍ය බල සූත්‍රයේ අඩංගු වන සම්පජාන හතර පිළිබඳව අපි පොඩ්ඩක් අපේ සදහවත් පිළිසෙට පැහැදිලි කළොත් සන්නහස්. ඔව්. ඒවා දීර්ඝ වශයෙන් ඊයේ අපිට සාකච්ඡා කරන්න ලැබුණේ නැහැ. මම හිතන්නේ ධර්ම දේශනාවෙත් කතා කරන්න හම්බුනේත් නැහැ. නමුත් ඒක නිවන් මාර්ග දේශනාවේ මම කතා කරලා තියෙනවා. නමුත් අපි කෙටියෙන් මතක් කරන්න මේකේ පියවර වශයෙන් සාර්ථක සම්ප්‍රදායන්නේ කියන එක පළවෙනි එක. ඒ ගැන අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ මේ ජීවිතයේ සාර්ථකභාවය සඳහා කෙනෙක්ගේ මනසින් ඇසිත් මහත්තයා මොනවා හරි වැඩ කටයුත්තක් කරද්දී දැන් උදාහරණයක් කිව්වොත් ඊයේ කතා කරපු දෙයක් මම ගන්නවා ඊයේ අපේ නායක හඳුරු මතක් කරා මේ මොන හරි කරදරයක් වෙනකොට සමහර අය ඇවිල්ලා කියනවා මේ කියන දේ හරිම දේ නෙවෙයි හරි හරිම දේ නෙවෙයි අපි අපි දැන් උදාහරණයක් ගමු එකට පවුලේ හරියට එක දිගට කරදර වෙනවා පවුලේ එක දිගට කරදර වෙනකොට ලෙඩ හැදෙනවා තවම ඒකුත් කරදර එක දිගට කරදර වෙනකොට අපිට එක පාටම ඔළුවට එන්නේ හුඟාක් අය ලංකාවේ ඉන්න අයට එකපාරට එක්ක අපලයක් එන්න තම කවුරු හරි මොන හරි කරලා කියලා. නේද? හරි. දැන් එතකොට අන්න බලන්න ඒ ඒ තමයි නුවණ වැඩි කරන්නේ. හරිද? දැන් ඒකට කරන්න හදන දේ බලන්න ඔබ තමයි. ඒ කරන්න හදන දේ සාර්ථක දෙයක්ද අසාර්ථක දෙයක්ද? කරන්න හදන්නේ දේවාල ගාන ගිහිල්ලා එක එක එක එක බල්තොල් කරන්න යනවා. එහෙම නැත්නම් මුරු දා ගන්න හදනවා. නැත්නම් බෙරෙල්ල ගන්න හදනවා. නේද එක එක එක එක දේවල් කරනවා ඉතින් නොයේකුත් සාතු සප්පායම් කරන්න ගිහිල්ලා තිබ්බටත් වැඩිය අසාර්ථක වෙනවා අන්න බලන්න ඉතින් නුවණ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද දැන් අපලයක් කියන එක ගැන අපි ගත්ත එකත් පස්සේ කතා කරමු අපලයක් කියන එක ඇත්තනම් ඇත්තනම් ඒක ඒක කොන්දේසිය සහිතව මම කියන්නේ ඇත්තනම් ඒක ආවේ උපන් වෙලාවෙන් උපන් වෙලාවෙන් ආව නම් ඒක පැහැදිලිවම පෙර කර්ම කර්ම නවත්ත ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. එතකොට දැන් අපි ඔය ප්‍රත්‍යේක සටහන භාවිත කරොත්. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත කියන තැනට වෙනකම්ම කාරණා තුනක්ම යෙදිලා. එහෙනම් මොකද වෙන්නේ? අපල අයින කර්ම කර්ම සහ වෙනවා. ඉතින් එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අන්න එහෙම નિවැරදිව සාර්ථක වෙන ආකාරය ජීවිතේ සාර්ථක වෙන ආකාරයට තීරණ ගන්න. ඒ සඳහා නුවණ ඕනේ. නුවණ විතර තිබ්බට මදි සිහිය ඕනේ. දැන් නුවණ සිහිය දෙක කතා කරා. එහෙනම් අපේ ඔළුවෙන් හැම වෙලේම ජීවිතේ සාර්ථක වෙන විදිහට ජීවත් වෙන්න. ඔය ප්‍රත්‍යක්ෂ සරහණයකට ගොඩක්ම රුකුලක් වෙනවා. ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. ටික ඒකයි මම ටික දවසක් යනකොට හරි ලබනම දෙකටමයි කියලා. ඒකෙන් දැන් එයාගේ සිහිය වැඩිලා නුවණ වැඩිලා ජීවිතය සාර්ථක වෙන විදිහට ජීවත් වෙන්න අපි හෙට දවසේ කතා කරමුකෝ මේක අපේ දරුවන්ට කොහොමද බලපාන්නේ අධ්‍යාපනයේ ලෞකික පැත්තට කොහොමද බලපාන්නේ කියලා සමාජ කතිකාවත කියන තැනේදී අපි සාකච්ඡා කරන්න තිබුණා. ඒකවල අන්නේ සාර්ථක සම්ප්‍රදායන්නේ කියන එක සමාජයක් සම්පූර්ණයෙන්ම නිවැරදි වෙන්න තමන්ව නිවැරදි වෙන්න අවශ්‍ය කරන සති සම්ප්‍රදායන්නේ ඒක. හරි. ඉන් එහාට ගිය එකක් තියෙනවා සත්‍යය සම්ප්‍රදායන්නේ කියලා. ඒක පැහැදිලිව මේ සාමාන්‍ය ජීවිතේ නෙවෙයි ඒකෙදි නායක හම්බුවගත් උදාහරණය හරියම පැහැදිලි. එයා විමුක්තිය සඳහා නොයෙකුත් තද පූජාවන් තියන්න යනවා. හරි? තද පූජාවන් තියන්න යන වෙලාව ලොකු පූජාවන් තියන්න යන වෙලාව නරක නෑ. හැබැයි එතන යාර තියෙන්න ඕනේ. එයාගේ චේතනාව හරියට. හරි සමහර අය මේ පූජා තියෙන තැන් වලට යන්නේ එතෙන්ට බොහෝ සෙනග එකතු වෙන හින්දා. හරිද? සෙනග බැලීමේ අදහසෙන් කාමච්ඡන්දේ. එතකොට අන්න තමන් බලන්න ඕන මම මෙච්චර මේසා විශාල වියදමක් කරලා මේක කරන එක සත්‍රායද මට මේ ස්ථානෙට අනේක සත්‍රායද සත්‍රාය කියන්නේ මගේ යහපත් ජීවිතයට මගේ කුසලයේ වර්ධනය කරන්න හේතුවක් වෙනවද මේ මේ ගමන අපි හැම දෙයක්ම කරද්දී හැම දෙයක්ම කරද්දී හැම වෙලේම මම කරන දේ මගේ යහපතට නැත්නම් මගේ සංසාර අභිවෘද්ධියට නැත්නම් මගේ කුසල සංවර්ධනයට සත්‍රාය වෙනවද ඒ සඳහා සත්‍යය වෙනවද නැද්ද කියලා තෝරගන්න දැනුමක් තියෙන්න ඕනේ. ඒක නුවණ. ඒක දැනගන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණය කිරීමෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රය කිරීමෙන්. හරිද? එතකොට ඒ නුවණ. ඊට පස්සේ නුවණ තිබ්බට තමයි මදි ඒක පුහුණු කරලා, නැවත මෙනෙහි කරලා, මෙනෙහි කරලා නිවැරදිව තැනදී සිහිය එන විදිහට අපේ මානසික කාර්ය සාර්ථක කරන්න ඕනේ. තේරෙනවද? වැඩ පිළිවෙල දෙකක් උතන තියෙනවා. නුවණ විතරක් තිබ්බට මදි. ඒ ඇතිවෙච්ච නුවණ අදාළ තැනේදීම අදාළ සමාජීයව කටයුතු කරන අදාළ තැනේදී ක්‍රියාත්මක වෙන විදිහට මගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. සකස් කරන්න කරන්න ඕනේ මොකක්ද? අර ධර්ම කරුණ මෙහි කරන්න ඕනේ. ඊට අමතරව මේක පුහුණු කරන්න ඕනේ. අද නැවත නැවත යෙදෙමි යෙදෙමි යෙදෙමි යෙදෙමි පුහුණු කරන්න ඕනේ. ඒකට හරි ලක්ෂණ ටික එනවා. හරිද? ඕකේ හත විතරක් නෙවෙයි අද මත මම ධර්ම දේශනාවේදී කිව්වා ඒක කෙනෙකුට ඕන නම් මට තියෙන ලොකුම දුර්වලතාවය තමයි කම්මැලිකම. රටවල් තියෙන ලොකුම හඳුර ගන්න තමන්ගේ දුර්වලතාවය. අර පේලිය වලින් තව පේලිය දෙකක් දාගන්නවා. දාගෙන මේ සටහන තමන්ගේ යහපත් සටහනක් විදිහට ප්‍රත්‍යක්ෂ සටහන තමන්ට නිර්මාණය කරගෙන ජීවිතේ හැමදාම පාවිච්චි කරන්න පුළුවන් එකක්. එහෙනම් මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕන කෙනෙක්. ඊළඟට සත්‍යය කියන්නේ ඒක ඊළඟට බලන්න භාවනා කරන කෙනෙක් ගැන. ගෝචර සම්පදාන්න කියන්නේ එතනින් එහාට ගිහ තව වර්ධනය වුණාට පස්සේ. සාර්ථක සම්පදාන්නෙන් කවදා හරි කෙනෙක් සත්‍යය සම්පදාන්නට එනවා. සත්‍යය සම්පදානය පුරුදු කරන කෙනෙකුට ගෝචර සම්ප්‍රදායන්ට එන්න පුළුවන්. ගෝචර සම්ප්‍රදායන් කියන්නේ කෙනෙක් කරන භාවනාව, මෛත්‍රී භාවනාව කරනවා නම් දැන් ඔය හැමතැනම තියෙන අර ඉරියව් ටිකේදී අභික්කන්තේ, පටික්කන්තේ, ආලෝකිතේ, විලෝකිතේ, සම්මිජ්ජිතේ කියන්නේ ඉදිරියට යන මෙහි මෙහි ඉදිරියට යන චුක්තියවත් වෙනස් වෙන්න බෑ. ආපස්සට එනකොට වෙනස් වෙන්න බෑ. මෙහෙම ඉදිරිපස බලනකොට ආපස්ස බලනකොට ඉවර සිහියෙන් නුවණින් ඉන්න ඕන. ඇඳුමක් අඟලා ගන්නෙද්දී දැන් අපිට තියෙන සංගාටිපත් චීවර දාන්න කියන්නේ මේක. ඊට අසීතේ පීතේ කායිතේ සායිතේ හපනකොට රස විඳිනකොට මේ අපි මේක වරදින්නේ නැහැ. උච්චාර ප්‍රස්තාව කම් කියන්නේ ශරීර කෘත්‍යයන් කරන්න පුළුවන්. ගතේ තිතේ නිසින්නේ සුත්තේ කියලා කියන්නේ මේ සතරේ ටිකක්. జాగරිතේ වාසිතේ තුන්හි භාවය. ඒ කියන්නේ මේ නිදි මරණකොට පවා සිහියෙන් අපි සමාලන් නිදි මරන්නේ අසිහියෙන්. හරි මොනවා හරි ඔය මේ නේද කෙලස් වැඩි වෙන දෙයක් සඳහා රූප වාහිනිය දිහා බලාගෙන ඉඳ රායකම ආර්ධක වෙනකම් ෆෝන් එකක් දිහා බලන් ඉඳ නිදි මරන සමහර අය. ඒක නිදි මරලා නිදි මැරීම නෙවෙයි තියෙන්නේ සිහියෙන් නිදි මරන්න. ඒක ඒක ඒ වගේ නේද වාසිතේ තුන්හි භාවය කතා කරද්දී සා නිස්සද්ද විදිතව සමහර අය නිස්සද්ද වෙන්නේ මොකටද අනිත්‍ය පරස කරවන්න ගන්න මම දැන් සද්ද නැති හිටියම යාර හොඳට හොඳට තව තරහ යනවා කියලා දන්නවා හරිද ඉතින් අනිත්‍ය පරස කරවන්න තමයි ඒක භාවිත කරන්නේ ඉතින් එහෙම නැතුව අර හතර ඉරියව්වේදීම සහ මේ මේ හැම ඉරියව්වකදීම එයා දැනගන්න ඕනේ එයා මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රිය වර්ධනය වෙන විදිහට අසුබය වඩනවා නම් අසුබය වර්ධනය වෙන විදිහට ආනාපානෙ වඩනවා නම් ආනාපානෙ වර්ධනය වෙනවා. ඒකට මේ වගේ තමන්ගේ භාවනා මානසිකාරය වර්ධනය වෙන විදිහට හැම ඉරියව්වක්ම පවත්වනවා. සති භාවනා කරන වෙලාවල් වල අපි වටපිටවත් බලන්න දෙන්නේ නැහැ කට්ටිය දවස් පහක් අකණ්ඩව තමන්ගේ කඳට බහැගත්ත සිහිය ඇතුළේ ඉන්න උපරිම උත්සාහයක් උපරිම බලකිරීමක් කරනවා සති භාවනා වැඩසටහනවලදී එදින දුරකථන හැම ඔක්කොම අයින් කරලා තමයි අපි ළඟට එන අය දුරකථන අයින් කරලා මුදල් අයින් කරලා හැන්දෑවේ පාත් එක කතා කරන්න බෑ දින පහ එක දිගට පළවෙනි මේ වාසික වැඩසටහනේදී දින පහ එක දිගටම සියලු සමාජයෙන් අයින් වෙලා කටයුතු කරන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙනවා. අසම්මෝහ සම්පජානය කියන්නේ ඊට වඩා ගොඩාක් එහාට ගිය දෙයක්. විදර්ශනාවෙන්. විදර්ශනාව වර්ධනය කරගත්ත කෙනාට කවදා හරි තේරෙනවා මේ සත්‍යය පුද්ගලයා නෙවෙයි කියලා. හිතෙන් ඇතිවන වේගය නිසාවෙන් ඇතිවන බලයකින් මේ කය ක්‍රියාත්මක වෙනවා කියලා. කරන්නේ කරවන්නේ නැහැ. මම ඒක දීර්ඝ විස්තර කරන්නේ නැහැ. ඒකත් පස්සේ කතා කරන්න ඕනේ. නමුත් ඒ සිහියෙන්ම ඒ නුවණ සහිත සිහියෙන්ම වාසය කිරීමට කියන සම්මෝහ සම්පජාන්නේ කියලා. ඉතින් ඒක හරීම ගවේෂණය කරනකොට හරීම රසවත්. මේ රසවත් ධර්මය මම කියන්නේ මේ මහා ලොකු සුවයක් ලබා ගන්න පුළුවන් ධර්මය. මේ අපිට ලැබිලා තියෙනවා. විශේෂම කාරණාව ඊයේ සාකච්ඡා කළා ඒ ගැන. ওই කරුණු ටික තියෙන්නේ අටුවා ගන්නතේ. සාමාන්‍ය පෙළ සූත්‍රයේ අටුවා ගන්නතේ. හොඳයි එහෙනම් අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ සිහිය සහ නුවණ කියන මාතෘකාව පිළිබඳව අද සාකච්ඡාව ඔබ වෙත ගෙන ආවේ තවත් එක කාරණාවක් තියෙනවා ස්වාමින් වහන්සේගෙන් දැන් කියා ගන්නට වැඩසටහන නිමා කරන්නට පෙර අතව ස්වාමින් වහන්සේ දැන් බෞද්ධයන් හැටියට අපිට තියෙන අපේ ඒකායන අරමුණ වන්නේ පරම සත්‍ය කරා ගමන් කරන එහෙම නැත්නම් නිවන් සුව ලබා ගැනීම තමයි අපේ මූලිකම අරමුණ වියට ප්‍රධානම අරමුණ විය යුත්තේ. දැන් නිවන් අවබෝධ කරගන්න ස්වාමින් වහන්සේ මේ සති සම්පජඤ්ඤයෙන් තියෙන්නේ කොයි වගේ සහයක්ද මේක අපිට ප්‍රයෝගී වන්නේ කොයි විදිහටද ස්වාමින් වහන්සේ? ඒකට තියෙනවා මේ මගේ වචන වලින් මම කියන්නම්. ඒකට තියෙනවා ධර්ම සමීකරණය. එහෙම කියනවා මතක තියාගන්න මම මේ වගේ වචන පාවිච්චි කරන්නේ. මේක තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. අත්ති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නසකින්චි ලෝකේ උපාදීති කියලා. ඉතින් අත්ති කායෝතිවා පනස්ස සති. කය පිළිබඳ අපි ඒක ඒක තියෙන අත්ති වේදනාති චිත්තේති ධම්මේති කියලා වෙනම තියෙනවා. කය ගැන විතර කතා කරනකොට කය පිළිබඳ යම් කිසි කෙනෙක් සිහිය පවත්වාගෙන වාසය කිරීම. දැන් අපිට මොකක් හරි කාරණාවක් උඩ කමඨහනක් කතා කරනකොට බණ කනකොට සිහියක් උපදිනවා. කියන්නේ අපිට උදාහරණයක් මේ කය පිළිකුල් කියලා සිහියක් උපදිනවා. ඒතර කය පිළිකුල් කියලා සිහිය ඉපදුනාට පස්සේ අන්න ඒක පවත්වා ගන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගන්න ඒකේ නැවත නැවත නැවත නැවත යෙදෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත අපි කරපු භාවනාවකින් නම් ඒක උනේ ඒක එක දිගට එක දිගට පුහුණු කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ ඔන්න කය පිළිකුල් කියලා නුවණකුත් තියෙනවා සිහියකුත් තියෙනවා. මේ දේශනාවේ තියෙන ආකාරයට මේක හේතු වෙනවා යාවතේව ඥානමත්තාය අනාගතේ සිද්ධ වෙන ඉන් එහාට ගියා වූ නුවණක ඵලය. දැන් මේ නුවණ තියෙන හින්දා මේ පළවෙනි සිහිය තියෙන්නේ. එහෙනම් ඒක හේක පවත්වා ගැනීම ඔන්න නුවණක් ආවා. ඒක පිළිබඳ සිහිය පවත්වා ගන්න ඕනේ. සිහිය නුවණයි සිහිය දෙක ආවට එතන ඒක ඉක්මනට නැති වෙලා යනවා. ඒතකොට ඒක පවත්වා ගන්න ඕනේ. ඒක පවත්වා ගැනීම හේතුවක් වෙනවා තව නුවණක් පහළ වෙන්න. දැන් මට මගේ කය ගැන පිළිකුල් කියලා දැන දැන හිටියනම් මට තේරෙන්න පටන් ගන්නවා අනිත් කය වෘත්තිකුල් කියලා. හරිද මේ විදිහට ඒක පාත්වා ගැනීම සම්මාස්තර ඥානය ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම තියෙන මිනිසුන්ගේ තමන්ගේ සහ අනුන්ගේ කයවල් පිළිගුල් කියන නුවණ පහළ වෙනවා. ඒ ඒතකොට ඒක මොකද කරන්නේ? ඒක මෙහි කර කර මෙහි කර ඒක පාත්වා ගන්නවා. එහෙම පාත්වාගෙන යනකොට තමයි මේ කයවල් පිළිබඳ තියෙන ඇලීම් ගැටීම් අයින් වෙලා ඔන්න නුවණ පහළ වෙනවා. නාම රූප පරිච්ඡේද පිළිබඳ. හරි මේක නාම රූප දෙකක් කියලා. වෙනදා වගේ නෙවෙයි වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මොකද කරන්නේ? ඒක පවත් ගන්න ඕන. මම කියන්න උත්සාහ කරේ මම මේක පැහැදිලි කරලා තියෙනවා ඊට කලින්. කියන්න උත්සාහ කරන අපි යම් සිහියක් පවත්වා ගැනීම ඊළඟ නුවණට හේතු වෙනවා. ඒ නුවණත් එක්කම සිහියක් උපදිනවා. ඒ සිහිය පවත්වා ගැනීම ඊළඟ නුවණට හේතු වෙනවා. ඒ නුවණත් එක්කම සිහියක් උපදිනවා. දැන් නුවණ සිහිය කියන එක අපි දන්න හින්දා මම කියන්නේ. ඒ සිහිය පවත්වා ගන්න ඕන. කොහොම හරි ඉස්සරහට යනවා කියන්නේ එන්නෙන් යන කොහෙද? ඉහළ නුවණකට සහ ඉහළ සිහියකට. එහෙනම් නුවණේ නුවණේ ඉහළම තැන ඉහළම තැන මොකද්ද? නිර්වාණ සාන්තිය. එහෙනම් මේ මේ වෙනසක් වෙන්නේ. මේ වෙනස කොයි පැත්තටද මේ? නිවැරදිම පැත්තට. නිවැරදිම පැත්තට. නේද? ඒකයි අපි කියන්නේ නිවැරදිම වෙනසක් සඳහා අපි අපි දිහා බලලා අපි වෙනස් කරන්න ධර්මානුකූලව කියලා. හොඳයි. ඔන්න ඔය ආකාරයට තමයි දැන් ඔබ කල්පනා කර ඇතමෙක් කල්පනා කරන්න පුළුවන් මේ සති සම්පජන්ණය ගැන කතා කරලා මොකටද මේක නිවනට උපයෝගී නොවෙනවා නම් කියලා. ඉතින් ඔන්න ඒ දෙයත් අවසානයේ වශයෙන් අපි නිර්වුන්ජ කළා. ওই විදිහට තමයි පරම සැපයට මේ සති සම්පජඤ්ඤය උපයෝගී වෙන්නේ. ඒ ඍජුවලම මේ සඳහා බලපාන බව අපේ ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. ඉතින් නිවැරදිම වෙනසක් උදෙසාවෙන් තමයි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාව නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ දේශනා 500ක පමණ ප්‍රමාණයක් ස්වාමින්වහන්සේ දේශනා කරලා ඒ නිවන් මාර්ග දේශනා මාලාවෙන් අනතුරුව තමයි බෞද්ධ නාලිකාව හා එක් වෙලා අපේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාව ආරම්භ කළේ මේ දෙවන සතිය ගතවන්නේ මේ වැඩසටහන් මාලාවේ සිහිය සහ නුවණ පිළිබඳව ප්‍රායෝගික ගැටලු පිළිබඳව අපි අද දවසේදී මේ කතා සාකච්ඡා කරේ සුපුරුදු ලෙසින් මේ පිළිබඳව අපව දැනුවත් කරන්නට වැඩම කොට වදාළේ පූජනීය උඩුතුම්බර කාශ්‍යප අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. අප රැස් කරගත් සියලු කුසල් දහම් උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනු පිණිස එකලෙසින්ම හේතු වාසනා වේවායි කියලා අපි සාදු නාදනන් වල ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.